තේරීම් කාරක සභාවෙන් චම්පික ඇමතුමා වර්ජනය කරලා එළියට බැස්සා. මම අද ජනතාවට ආණ්ඩුව වහකදුරු. ඒ වගේම ඇමතිවරුන්ට ආණ්ඩුව පැනිමුලක්. ඒ හින්දා මම අභියෝග කරනවා චම්පික ඇමතුමාට ඔය පැනිමුලේ ඇඹලෙක් වෙන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. ඔය කාරක සභාවෙන් ඉවත් වුණාට වැඩක් නැහැ. ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා මම චම්පික ඇමතුමාට අභියෝග කරනවා.